වෙන මොකක්වත් නිසා නෙමෙයි මේ දහම උන්වහන්සේ දේශනා කළේ අපේ ජීවන චර්යාව නිවැරදි කරගන්න අපි චර්යාවන් දෙකක් අනුගමනය කරනවා එකක් ජීවන චර්යාව අනිත් එක සාංශාරික චර්යාව මේ දෙකම නොදැනගත් ගමන් කළොත් එහෙම බොහෝ දිනකට වරදිනවා අපේ කියමනකුත් තියනනේ නොදැන ගියොත් අතරමඟ කියලා කතරගම යනකොට ඒ වගේ තමයි ජීවන ගමනක් නොදැන ගියොත් අනවබෝධයෙන් ගමන් කළොත් මේ ජීවිතය අගාධයට වැටෙනවා අන්ධකාරයට වැටෙනවා පසුතැවෙන්න දුක් විඳින්න රණගාටු වෙන්න වෙනවා මෙලවත් එහෙමයි පරලොවත් එහෙමයි එනිසා තමයි උන්වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ලෝකයාට ඔබ ඔබේ ජීවන පටිපදාව පිළිබඳව අධ්‍යයනය කරන්න මුලින්. අනිත් ලෝකයේ සියල්ලම ඉගෙන ගන්න කලින් තමන්ගේ ජීවන පටිපදාව පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. ඒක වරද්දාගත්තොත් අනිත් මොන දේ තේරුම් අරගෙන හිටියත් වැඩක් නැති වෙනවා. ධර්මයේ තුල සමස්තයක් හැටියට අන්තර්ගත වෙන්නේ මේ ජීවන පටිපදාව තමයි. ඒකේ හරි පැත්තක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා වැරදි පැත්තත් පෙන්වලා දීලා තියෙනවා. ඇයි වැරදි පැත්ත පෙන්න්නේ? වැරදි පැත්ත දැනගන්න ඕන නිවැරදි කරගන්න. වැරදි පැත්ත පෙන්වුවා විතරක් නෙවෙයි ඒකේ ආදීනවයක් උන්වහන්සේ දක්වලා තියෙනවා බණට දේශනාවට. නිවැරදි පැත්ත අනුගමනය කරපුවා මේකේ ආනිසංශය පෙන්වලා දීලා තියෙනවා. තීරණය කරන්න ඕනන්නේ තම තමන්. ඒ අනුව උන්වහන්සේ අපිට කරුණු වඩාත් හොඳින් තේරුම් ගන්න පහසුවෙන් තේරුම් ගන්න තමයි මේ පාරිසරික දේවල් බොහෝ අවස්ථාවන් වලදී උදාහරණයට උපමාවට අරන් තියෙන්නේ. සරල උදාහරණයක් ගත්තොත් මහා රුක්ඛ කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවට ගන්නෙ කැලේ තියෙන දැවැන්ත ගහක්. ඒවට කියන්නේ වනස්පති කියලා. අපිත් වනස්පති නම් දැකලා තියෙනවා. ඉගෙන ගත්තේ මොකුත්. ඉගෙන ගන්න දෙයක් ඇත්තෙත් නැහැනේ අපිට. ඒක නම් ලොකු ගහක් කියලා කියනවා ඉච්චරයි. ව්‍යාපාරිකයෙක් දැක්කනම් මේක කීයකට අලෙවි කරගන්න පුළුවන්ද? මේක කපාගත්තොත් කොච්චර දිග ලී ගන්න පුළුවන්ද? ඔහොම තමයි හිතන්නේ. උද්භිද විද්‍යාව හදාරන කෙනෙක් බැලුවොත් දැක්කොත් මේකේ කුල પરම්පරාව මොකද්ද කියලා වංශ પરම්පරාව ගැන හොයනවා මේකේ ආයු කාලය කොච්චරද කියලා හම එයා හදාරපු දේවල් වල හැටියට තථාගතයන් වහන්සේ ඊට හාත් හාත්පසින්ම වෙනස් පාඩමක් කියලා දෙනවා. මොකද්ද? මහණෙනි මේ කැලේ වනස්පතීන් තියෙනවා. ඒ වනස්පතීන් ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? තමන්ගේ මුල් මහ පොළොව යටටත් හරහටත් විහිදුවලා පොළවේ තියෙන තමන්ගේ උවමනාසාරයේ උරාගෙන තියෙනවා. උරාගෙන දැවැන්ත වෘක්ෂයක්ම. එහෙම දවන්ත වෘක්ෂයක් වෙච්ච මේ වනස්පතිය නිකම්ම පැවතිලා විනාශ වෙලා යන්නේ නැහැ. ඒ වනස්පතිය ලොකු සේවාවක් කරනවා. ගහ හැදෙන්නේ Tamandu වමනා නිසා. හැබැයි මේ හැදුණු ගහ ඊට පස්සේ මල් පල දරනවා. ඒක ගහට වමනා නැහැ. මල් පල දරන්නේ අනුන්ටයි. ඒ වගේම ඒවා ආහාර පාන හැටියට භුක්ති විඳලා යැපෙන පිරිසක් ඉන්නවා. වනස්පතීන්ගේ කඳේ දෙන හාරගෙන පවුල් පිටින් පදිංචි වෙලා ඉන්නවා. අතුල එල්ලිලා ජීවත් වෙන පිරිස් ඉන්නවා. හෙවන ලබන අය ඉන්නවා. ඒ විතරකුත් නෙමෙයි. අර වියලි පත්‍ර මහ පොළොවට පතිත කරලා පොඩි පැලෑටි හැදෙන ඒවට පොහොර බවට පත් කරනවා. ඒකට උදව් කරනවා නැගී හිටින්න. ඉස්සරහට එන්න. ওই විදිහට ගොඩක් කරුණු බුදුහාමුදුරන් වහන්සේ මේ මහා රුක්ක කියන සූත්‍රයෙන් දේශනා කරනවා. හාමුදුරුවන්ටයි මේක මේ සංචාරය වඩිනකොට කරපු දේශනාවක්. මම ඒක සිහිපත් කළේ අපට කොච්චර දේවල් තියනවද ජීවිතේට ඉගෙන ගන්න. දැන් අර කොමාව බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරලා උන්වහන්සේ ගහ ගැන පාඩමක් කියලා දෙනවා ස්වාමින් වහන්සේලාට කියනවා මහණෙනි ගෙදරක අම්මා තාත්තා දෙන්නත් වනස්පති වගේ වෙන්න ඕනේ අත්තම්මල සීයලා වනස්පති වගේ වෙන්න ඕනේ මේ සමාජයට තමන්ගේ ඉන්ද්‍රයන් විසුරුවලා එයින් ලබා ගන්න අරමුණු මත හොඳ සිතුවිලි හදා ගන්න ඕනේ. අර ගහ මුල් පොළොවට යවලා අනවශ්‍යව ගත්තනම් ගහ මැරෙනවා. අගෝචර දේවල් උරා ගත්තනම් ගහට පවත්මක් නැහැ. උවමනා දේ පමණයි සාරය පමණයි ගන්නෙ. මිනිස්සුත් එහෙම වෙන්න ඕන කියනවා. එතකොට තමයි අම්මට තාත්තට දැවැන්ත වෘක්ෂයක් වගේ වෙන්න පුළුවන්. නැත්තම් නොවටිනා ගස් වෙනවා. ඵල නැහැ. හොඳට පෝෂණීය මට්ටමකුත් නැහැ. අපේ පැරණි ජන කවියෝ කිව්වේ ඒකයි අම්මා සමනොල කන්ද වගේ අප්පච්චි සීගිරිය වගේ අක්කා අපේ ලොකු මුහුද වගේ මන් දන්නේ මං කවුරු වගේ පැරණි ජන කවිය ඔහිමයි කිව්වේ බලන්නකෝ අම්මට තාත්තට දීලා තියෙන වටිනකම අම්මා සමනුල කන්ද වගේ පූජනීයයි ශ්‍රේෂ්ඨයි වටිනවා කට පුරා මේ මගේ අම්මා කියලා කතා කරන්න පුළුවන් අත් දෙක උස්සලා වඳින්න පුළුවන් බුදුන් වඳින දෑතින් අම්මට කකුල් දෙක අල්ල වඳින්න පුළුවන්. ඇයි ඒ? අම්මා හොඳට හැදුණු වනස්පතියක් වගේ වුණාම අපි හැදෙන්නෙත් මේ මහ පොළොවේ තමයි. අපිට උරා ගන්න තියෙනවා හැදෙන්න වැඩෙන්න උවමනා දේවලු විනාශ වෙන්න උවමනා දේවලු. අපි උරාගන්නේ මුල්්‍යවල නෙවෙයි ඉන්ද්‍රයන් තුලින්. ඇස කන නාසය දිව ශරීරය මේ ආදී ඉන්ද්‍රයන් තුලින් ඒ වගේ ගැටෙන අරමුණු සුභවාදී ඒවා තියෙනවා අසුභවාදී ඒවා තියෙනවා අසුභවාදී ඒවා සුභවාදී යයි කියලා ගත්ත ගමන් වනස්පතිය විනාශ වෙනවා කුණු වෙන්න පටන් ගන්නවා කුණු වෙන්නේ ඇඟ නෙවෙයි හිත කුණු වුණාට පස්සේ එයින් වහණය වෙන දුගඳ මුළු සමාජෙම වෙලා ගන්නවා. ඒක නිසා උන්වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තනම් වනස්පති වගේ වෙන්න ඕනේ. සාරය උරාගෙන හැදෙන්න ඕනේ. ඊළඟට ඵල දරන්න ඕනේ. ඵල දරන්නේ මොකටද? සමාජය කොහොසත් කරන්න, ශක්තිමත් කරන්න. පවුල කියන ඒකකය ගත්තම ඒ පවුලේ පැලෑටි වාගේ තමයි පුංචි දරු පැටව. ඒ දරු පැටව හැදෙන්නේ වැඩෙන්නේ අම්මා තාත්තා දිහා බලාගෙන. ලෝකේ කවුරුවත් පාඩමට ගන්නෑ. මුලින්ම ඒ දරුවන්ගේ චිත්ත රූප ගොඩ නැගෙන්නේ සංකල්ප ගොඩ නැගෙන්නේ අම්මා සහ තාත්තා පිළිබඳව. කල්පනා කරලා බලන්නකෝ ඒවා වනස් හොඳට වැඩුණු වනස්පතීන් නොවුනොත් මොකද වෙන්නේ කියලා සැලෑටි වලට හවුහරණක් නැති වෙනවා. පොඩි කාලේ ඉඳලා මේවා විනාශ වෙන්න බන්නවා. විනාශ වීමේ ලකුණු පෙන්නනවා. එනිසා උන්වහන්සේ බොහෝ අවස්ථාවල මේ වගේ අපිට මේ පරිසරයේ දකින්න ගැටෙන දේවල් ස්පර්ශ කරන්න හම් වෙන දේවල් ඇසුරු කරගෙන ගැඹුරු ධමයක් සමාජයට දේශනා කළා. අද මම මාතෘකා පාඩයක් ඉදිරිපත් කළේ එවැනි සූත්‍රයකින් කොටසක් ඒ තමයි සංයුක්ත නිකායේ තියෙන චංකම කියලා සූත්‍රය. චංකම කියලා කියන්නේ සක්මන. සක්මන් මලු තිබුණා ස්වාමීන් වහන්සේලාට සක්මනේ යෙදෙන්න ඒ ඒ ආරාමවල බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනකොට දවසක් උදේ ස්වාමීන් වහන්සේලා සක්මනේ නිරත වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේලා කොටසක් එකතු වෙලා එක තැනක සක්මනේ යෙදෙනවා. සරියුත් මහරහතන් වහන්සේ මුලින් වඩිනවා ඊට පසුපසින් අනිත් ස්වාමීන් වහන්සේලා සක්මනේ යෙදෙනවා. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ තවත් තැනක ඔක්කොම එක තැන නෙවෙයි කල්ලි වශයෙන් කාණ්ඩ වශයෙන් සක්මනේ නිරත වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ඒ ඒ රහතන් වහන්සේත් එක්ක එකතු වෙලා සක්මනේ යෙදෙන අනිකුත් පිරිස දැකලා සක්මනට සම්බන්ධ නොවුණු ස්වාමීන් වහන්සේලා කැඳවලා අර දර්ශනය පෙන්නනවා. පෙන්නලා උන්වහන්සේ මහණෙනි ඔබට පේනවාද අර රහතුන් වහන්සේලා පිටුපසින් තවත් රහතුන් වහන්සේලාත් වඩිනවා රහත් නොවුණු ස්වාමීන් වහන්සේලාත් වඩිනවා සක්මනේ කියලා. හාමුදුරුවෝ පිළිතුරු දෙන හැමයි ස්වාමීනි. දැන් මේ දර්ශනය බුදුහාමුදුරන් වහන්සේ පෙන්නලා හරි වටිනා කාරණයක් කියන ඔය සැරියුත් පිටුපසින් ගමන් කරන පිරිස විශේෂයි. ඇයි ඒ? සරියුත් මහ රහතන් වහන්සේ සුවිශේෂ පුද්ගලයෙක් නේ. උන්වහන්සේට තිබුණ විශේෂ ඥානයක් මේ සතහාගතයන් වහන්සේ කරන ධර්ම කරුණු දේශනා කරන ධර්ම කරුණු කුඩා අනු කුඩා කොටස් වලට බෙදලා විග්‍රහ කිරීමේ හැකියාව. තථාගතයන් වහන්සේ සමහර තැන්වලදී සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරනවා. يعني ශ්‍රාවකයා බුද්ධිමත් භවෙන් ඉහළ නම් ඥානවත් භවෙන් ඉහළ නම් ඔවුන්ට විස්තර කරන්න ඕනේ ධර්ම කරුණු. පුංචි කාරණයක් කියපු ගමන් අවබෝධ වෙනවා. සමහර අවස්ථාවන් වලදී ඒ පිරිස අතර එක්කෙනෙක් හරි හිටියොත් එහෙම කරුණු අවබෝධ කර ගැනීමට නොහැකි. ඒ අය Tamanට නොයටහුණු කාරණේ විමසන්නේ සරියුත් හාමුදුරුවනේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ නිවැරදිව මේක පැහැදිලි කරලා දෙනවා මේකේ ප්‍රභේද මෙන්න මේවා සතාගතයන් වහන්සේ මේ වචනයෙන් අදහස් කළේ මෙන්න මේ කාරණේ ඔහොම කියලා පැහැදිලි කරලා දෙනවා. දෙනවා විතරක් නෙවෙයි ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ ගිහිල්ලා බුදුහාමුදුරන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ අසවල් වෙලාවේ කරපු දේශනාවේ ගැටලු තැනක් මගෙන් විමසුවා මම ඒකට දීපු උත්තරේ මේකයි ඒක හරිද කියලා අහනවා බුදුහාමුදුරන් වහන්සේ සාදුකාර දීලා අනුමත කරලා කියනවා සාරිපුත්ත ඔබ හරියටම හරි මං හිතුවේ ඒක තමයි කියලා එහෙම සුවිශේෂ ඥානයක් තිබුණා දැන් තථාගතයන් වහන්සේ අර හාමුදුරුවන්ට කියන්නේ මේකයි මහණෙනි ඒ වාගේ මේ ඥාන ශක්තිය ඇති ඇති කරගන්න උත්සාහ කරන වෙරවීර්ය දරන පිරිසක් තමයි ওই ශරීරත් එක්ක යන්නේ. තමන් සරියුත් තෙරුන් වහන්සේ වගේ ඥාන ශක්තියෙන් ආඩ්‍ය වෙන්න ඕන බබලන්න ඕන කියලා හිතන පිරිසක් තමයි ওই පසුපස්සෙන් යන්නේ සක්මන් කර කර. ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ පෙන්වුවා. එයත් එක්ක තව පිරිසක් යනවා. සක්මනේ. මුගලන් මහරහතන් වහන්සේ තිබුණු විශේෂතාවය තමයි ප්‍රාතිහාරී පෑමේ හැකියාව. අපි අහලා තියෙනවානේ සමහර තැන්වලදී කියනවා මේ අසුරු සනක් ගන්නකොට ඇස් පිල්ලමක් හෙළන සුළු කාල සීමාව තුළදී උන්වහන්සේ දිව්‍ය ලෝක හතේම රවුමකුත් ගිහිල්ලා එනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඒ තරම් විශේෂිත හැකියාවක් තිබුණු මුගලන් තෙරුන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ දක්වනවා මහණෙනි මුගලන් පිටුපස යන්නේ irdi ප්‍රාතිහාරයේ කැමැති මමත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා හිතන අය. ඊළඟට උන්වහන්සේත් වෙන්නුන කාශ්‍යප මහ රහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේට ගොඩක් සුදුසුකම් තිබුණා අනෙක් කාටවත් නැති. මොකද උන්වහන්සේ ධුතංග ධාරීන් අතර අග්‍රස්ථානය ලබාපු කෙනා. ඔබට මතක ඇති බුදුහාමුදුරන් වහන්සේ කවස්ථාවකදී කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා කාශ්‍යප ඔබ දැන් වයෝවෘද්ධයි. ඒ නිසා ඔබට දැන් තත්වය රූක්ෂ සිවුරු දරන්න බෑ. අපේ ගෙවල් වල ඉතින් වයසට ගියාම අම්මලා තාත්තලා රළු ඇඳුම් දෙන්නේ නෑනේ ඇඟට ඒක අමාරුයි දරන්න බෑ දුහුල් ඇඳුම් නන්දෝන සනීපයි එතකොට ඉතින් බුදුහාමුදුරන් වහන්සේ සරියුත් හාමුදුරන්ට කිව්වා එහෙම ඔබ දැන් 80 වයස් පිරීලා ඔබට අපහසු වේ රූක්ෂ සිවුරු දරන්න මොකද සරියුත් හාමුදුරන්ගේ ප්‍රතිපත්තිය තිබුණේ පාංශු කුල චීවර දැරීම. මිනිහ උතල පැත්තකට දාලා තියෙන රෙදි කෑලි එකතු කරගෙන ගිහලා සිවුරක් සකස් කරලා පෙරවා ගැනීම. දායකයෝ පූජා කරන කිසි සිවුරක් පෙරෙන්නේ නැහැ. හොඳ කසී සළු වලින් මහපු සිවුරු ගෙනල්ලා පූජා කරනවා. හැබැයි පැත්තකින් තියලා තියෙනවා. එක්ක බෙදලා දෙනවා. පෙරෙන්නේ නැහැ අර ප්‍රතිපත්තිය කඩන්නේ නැතුව. සතාගතයන් වහන්සේ මේ ඉල්ලීම කළා. තව ඉල්ලීමක් කළා සරියුත් හාමුදුරුව පිණ්ඩපාතික දුතාංගේ පිරුවා. දායකයෝ ගේන දාන බාරගත්තේ නෑ වැළඳුවේ නෑ පිණ්ඩපාතයෙන්මයි යැපුණේ. ඒක උන්වහන්සේගේ ප්‍රතිපත්තිය. සාරිත් මේ බුදුහාමුදුරන් වහන්සේ මතක් කරන කාශ්‍යප දැන් ඔබට මේ වයසත් එක්ක පිඩුසිකා වඩින්න බෑ. එහෙම නොයා යුතුයි. මට දානි ලැබෙනවනේ. හේතවනාරාමෙට මේ ලැබෙන දාන වලින් වළඳන්න. මට සිවුරු ලැබිලා තියෙනවානේ පූජා කරනවානේ. ඒව පෙරවන්න දුහුල් ඒව වටිනා ඒව අරගෙන. එහෙම මතක් කළාම සරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ දෙන සියලු අවවාද අනුශාසනා මම පිළිගත්තා. ඒක ඔබ වහන්සේ දන්නවා. හැබැයි අද මේ කියපු දෙක නම් මට පිළිගන්න බෑ කිව්වා. මට පුළුවන් තාක්කල් මම පින්දපාතයෙන්මයි යැපෙන්නේ පාංශුකූල සිවුරුමයි කරවන්නේ කියලා. ඒක තමයි සරියුත් මේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රතිපත්තිය. ඔය දෙකක්. සතහාගතයන් වහන්සේ නිසා උන්වහන්සේට දුතංග ධාරීන් අතර අග්‍රස්ථානය දුන්නේ. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක සක්මනේ යෙදෙන හාමුදුරුවෝ පෙන්නලා බුදුහාමුදුරන් වහන්සේ කියන මහණෙනි එතන ගමන් කරන්නේ දුතාංග පිළිවෙත් පුරන්න කැමති අය. අපි කවුරුවත් යන්නේ නැහැ අකමැති කෙනෙක් පස්සේ. අදටත් එහෙමනේ. අර ස්වාමීන් වහන්සේලාත් එහෙමයි. නැත්තම් උන්වහන්සේලාට තිබුණ සරියුත් හාමුදුරුවෝ අගතනතුරු ලබාපු අයනේ. අද සව්වන්නේ. ඒ දෙන්න එක්කවත් යන්න. එහෙම ගියේ නැතුව කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක යන්නේ. ඒ පිරිස බලාපොරොත්තු වෙන්නේ අර වගේම දුතාංගධාරීන් වෙන්න. ඒකටයි ඒ ගමන් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක වැඩම කරන ස්වාමීන් වහන්සේලා පෙන්වා හාමුදුරුවන්ට. පෙන්නලා බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා. ඔය අනුරුද්ධ දිවස් ඇති භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබාපු කෙනා. උන්වහන්සේට මේ සියලු දේවල් දිව්‍ය ඥාණයෙන් දකින්න බලන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේත් එක්ක ගමන් කරන්නේ ඒ නඩේ පිරිස අර රහතන් වහන්සේට වාගේ අපිට දිවස් පහල කරගන්න ඕනේ. හදා ගන්න ඕන, ඇති කර ගන්න ඕන කියලා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අර වඩින මහරහතන් වහන්සේලා සහ ඒ අනුගාමිකයන් හැටියට පිටුපසින් සක්මනේ යෙදෙන ස්වාමීන් වහන්සේලා පෙන්නලා අනිත් ස්වාමීන් වහන්සේලාට හොඳ පාඩමක් කියලා දෙනවා. ඒ තමයි ධාතුසෝ භික්ඛවේ සත්තා සංසන්දಂತಿ සමෙන්ති. මහණෙනි මේ ලෝකේ ගිහි වුණත් පැවිදි වුණත් කවර જાතියකට අයිති වුණත් කුමන රටක ජීවත් වුණත් මිනිස්සු කල්ලි හැදෙන්නේ පිරිස තෝරගන්නේ ආශ්‍රයයට කණ්ඩායම් හැදෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ ධාතු ශක්තිය මත කියලා. ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු විඥාන මේ ධාතුන්ගේ පවතින ස්වභාවයට අනුව තමයි එක් එක්කෙනා Tamanට රිසි ගැළපෙන හෝ නොගැළපෙන අය හඳුනාගන්නේ. ගැළපෙන අය හඳුනාගත්තාම එතෙන්ද ගිහිල්ලා හම්බන්ද වෙනවා. නොගැලපෙන අය හඳුනාගත්තාම ඔවුන්ගෙන් ඈත් වෙනවා. ඒක තමයි මූලික වශයෙන් උන්වහන්සේ පෙන්වලා දෙන්නේ. ඊළඟට මිනිස්සුන්ගේ හැසිරීම් දිහා බලලා උන්වහන්සේ මේක වර්ගීකරණය කරනවා කොහොමද? හීනාදි මුක්තිකා හීනාදි මුක්තිකේ සද්දින් සම්සන්දන්ති. මේ ලෝකෙම මිනිස්සු කරන ක්‍රියාකාරකම් වර්ග දෙකයි තියෙන්නේ. හීන සහ ප්‍රනීත. බාල සහ ඉහළ. අඥාන සහ ප්‍රඥාවන්ත. අයහපත් සහ යහපත් පාප කර්ම සහ කුසල කර්ම නැත්තම් පුණ්‍ය කර්ම ওই විදිහටනේ අපි කරන වැඩත් ওই දෙකින් කෝකට හරි තමයි ඇතුළත් වෙන්නේ එතකොට හීනාදි මුක්තිකා හීනාදි මුක්තිකේහි සංසන්දන්ති සමෙන්ති පොතෙන්ද ගියත් මහණෙනි පහත් සිතුවිලි තියෙන පහත් වැඩ අගය කරන ඒවා අනුමත කරන අය කොතෙන්ද ගියත් තෝරගන්නවා ගිහිල්ලා Tamanට ගැලපෙන කෙනා. බලන්නකො බුදුහාමුදුරන් වහන්සේගේ ඉගැන්වීම. දැන් අපිට මේක හොඳට පේනවා නේද? මලගෙවල්, මඟුල් ගෙවල්, පින්කම් කරන තැන්, උත්සව තියෙන තැන් වලට ගියාම ටිකක් අවධානය යොමු කරන්නකො අදින් පස්සේවත් සමහර වෙලාවට අපිත් ගිහිල්ලා ඉන්නේ කොතනද කියලා විමසන එක හොඳයි tamamම. මං ගිහිල්ලා එකතුනේ කොයි වාගේ පිරිසකටද? නැත්තම් අපේ මහත්තයා ගිහිල්ලා මගුල් ගෙදර තමයි ගියේ. පින්කම් ගෙදරට තමයි සම්බන්ධ වුණේ උනාට මහත්තයා පිරිසක් එක්ක වෙනමනේ හිටියේ. ඒ පිරිස කොහොමද කියලා ටිකක් හොයන එක හොඳයි. මොකද මේ ගමන වැරදුනොත් අය හදන එක හරි අමාරුයි. සමහර තැන්වල ඔය කියපු හැම අවස්ථාවක් ආකම වාගේ දකින්න හම්බ වෙනවා. බොහෝ වෙලාවට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන උදවිය සමහර වෙලාවට ඇවිල්ලා තියෙන්නේ ඈත දුර බැහැර ඉඳලා අඳුනන්නෙත් නෑ. දැක්කෙත් ඒ දවසේමයි. ඒ වුණාට නෑදෑකම් හදාගෙන විනාඩි 5න් 10න් එකතු වෙලා ඒගොල්ලන්ගේ වැඩේට ගිහිල්ලත් ඉවරයි. එහෙමනේ. මස්සිනා කියයි බාප්පා කියයි අයියා මල්ලි කියලා මම කතා කරලා මේ පොඩි දෙ වෙලාවේ හිම එකතු වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ කාර්ය සඳහා යනවා. අපි නිරීක්ෂණය කළොත් එහෙම ගෙදර කොච්චර හොඳට හිටියත් මොන තත්වයකින් ජීවත් වුණත් අර ඇසුරු කරන පිරිසට වැටුණයි කියලා කියන්නේ ඒක අනුමත කරනවා යා. හීනාදි මුක්තිකා හීනාදි මුක්තිකේහි සංසන්දන්ති සමෙන්ති ඒකයි උගත්තු සමහර වෙලාවට උගත්තු උගත්තු එකතු වෙනවා නූගත්තු නූගත්තුන් දෙකතු වෙනවා අනිත් කාරණේ උන්වහන්සේ දේශනා කරන්නේ කල්යාණි කල්යාණාදි මුක්තිකා කල්යාණාදි මුක්තිකේහි සද්දින් සංසන්දන්ති සමෙන්ති යහපත් සිතුම් පැතුම් තියෙන හොඳ දේ අගය කරන ඇවතුම් පැවතුම් වුණත් බොහොම හොඳට පවත්වාගෙන යන පිරිස කොතෙන්ද ගියත් එකතු වෙන්නේ එහෙම අයත් එක්ක කියලා. මේක ඉතින් අපිට පේන විදිහට ප්‍රධාන වශයෙන් ඉන්නවනේ මැස්සෝ දෙවර්ගයා. නිල මැස්සෝ සාමී මැස්සෝ. ඒ වගේනේ අපේ හැසිරීම. නිලමැස්සා කොතන ගියත් හොයන්නේ දුගඳ තියෙන තැනක්මයි. ඒක සනීපයි. හොයාගෙන ගිහිල්ලා ඒ තැනක තමයි පදිංචි වෙන්නේ. බැරි වෙලාවත් සුවඳ තැනක වහන්න සිද්ධ වුණොත් එයාට ඒක yaadෙන්නේ කොහා මෙතනින් යනවා යන්න. ඒකේ අනිත් පැත්ත මීමැස්සා. මීමැස්සා සුවඳ තියෙන තැන්ම හොයාගෙන තමයි යන්නේ. ඉන්නෙත් එහෙම තැන්වල වැරදිලා හරි දුගඳ තියෙන තැනක වැහුවොත් එහෙම එතන පවතින්නේ නැහැ පවතින්න බෑ එයාට ගෝචර නැහැ එතනින් වහා ඉවත් වෙනවා ඕකම තමයි මිනිස්සුන්ගේ හැසිරීම මත අපිට පේන්න තියෙන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකේ විස්තරවල තියෙනවා කිරි යාදෙන්නේ එකතු වෙන්නේ ගැලපෙන්නේ කිරිත් එක්ක එකතු වුණාමයි වෙන දේවල් එක්ක මුසු කරන්න බෑ. තෙල් තෙල් එක්කමයි මුසු කරන්න පුළුවන්නේ. මිශ්‍ර වෙන්නේ. අසුචි අසුචි එක්කමයි ගැලපෙන්නේ. මිශ්‍ර කරන්න පුළුවන්. ওই විදිහට එකින් එකට තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා කරුණු රාශියක්. මම මේ සූත්‍රේ චංකම සූත්‍රය අද මේ දේශනාවට යොදාගත්තේ එක කාරණයක් තමයි අපිට මේ ජීවත් වන පරිසරයේ තියෙන භෞතික සහ අභෞතික ජීවමය සහ අජීවමය පුද්ගලයන්ගේ සහ වස්තුන්ගේ හැසිරෙන පවතින ක්‍රමය නිරීක්ෂණයෙන් යුක්තව කල්ගත කළොත් බොහෝ දේවල් අපේ ජීවන ගමන සාර්ථක කරගන්න ගන්න තියෙනවා. අද අපිට අහිමි වෙලා තියෙන්නේ ඒ ටික. මොකද අපි නිරීක්ෂණය කරන්නේ. විමසීමෙන් යුක්තව බලන්නේ නැහැ. ඒ නිසා අපිට පෙනෙන්නේ తాවකාලිකව දකින දැනෙන ආස්වාදේ විතරයි. ඒ ආස්වාදේ තමයි හැමදාම තියාගන්න පුළුවන්. ඒක තමයි සැපත කියලා ඒකට ලොල්ුනාම මොකද වෙන්නේ? මුළු ජීවන ක්‍රියාවලියම බිඳ වැටලා තියෙනවා. අද අපේ සමාජය ගත්තහම කල්පනා කරලා බලන්න පින්කමක් කරන්න පුළුවන්ද මත්ද්‍රව්‍ය නොදී දෙන්න ඕනේ මිනියට කරගහන්න එනවද මිනිස්සු මත්ද්‍රව්‍ය දුන්නේ නැත්නම් වල කපා ගන්න පුළුවන්ද ඒත් බෑ එක මගුල් ගෙදරක් ගන්නවද මත්ද්‍රව්‍ය නොදී නෑ ඇයි අපි එහෙම මේ අපි මේ ප්‍රපාතයට ගියේ විමසීම කියන එක අපට නැති වෙච්ච නිසා. බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු ප්‍රධානම සංකල්පයක් ඒක. විවාහය කියලා කියන්නේ දරුවෙකුගේ ජීවිතේ වැදගත්ම සම්දිස්ථානයක්. ඇයි ඒ අම්මා තාත්තා ළඟ තියාගෙන දුකට සැපට පිහිට වෙමින් හරි මඟ වැරදි මඟ කියලා දීලා හැම පැත්තෙන්ම ආරක්ෂාවරණය සලසලා කල්පනා කරලා බලන්නකෝ එක දරුවෙකුට මේ ටික කරන්න අම්මා තාත්තා කොච්චර වෙහෙසෙනවද කියලා. විපත්ති කරදර වලින් ළමයා බේරගන්න පිටිපස්සෙන් යනවනේ හැවනැල්ල වගේ. රැකගෙන ඉන්නවනේ. ආශ්‍රය කරන්නේ කවුද කියලා හොයනවා. කතා කළොත් කව එක්කද කතා කරන්නේ කියලා විමසනවා. දුරකතනේ නම් කාටද මේ පාවිච්චි කරන්නේ ඔච්චර කතා කරන්නේ කවුරු එක්කද බලබලා ඉන්නේ මොනවද මේවා ඔක්කොම ගැන හොයනවා ඇයි ඒ තමන්ගේ වටිනාම සම්පත දරුවා නිසා ඒ දරුවා ජීවිතේ අවාසනාවන්ත කරගනී කාලකන්ණි තත්වයට වැටෙයි එහෙම වුණොත් අපිට මුළු ජීවිත කාලෙම දුක් විඳින්න වෙනවා කියලා තමයි ওই රැකවරණයේ දීගෙන ආදරයේ සෙනෙහස නොඅඩුව දීලා සැප විඳලා නෙමෙයිනේ. ඒව ඔක්කොම කරනවා. දන උගත්කම් ලබා දීලා ලොකු මහත් කරලා අන්තිමේට මේ වටිනාම වස්තුව සම්පත තමන්ගේ අයිතියෙන් මුදවලා වෙනත් අයිතිකාරයෙකුට දෙන දවසනේ විවාහය කියලා කියන්නේ. අම්මගේ තාත්තගේ අයිතියෙන් මුදවලා වෙනත් අයිතිකාරයෙකුට පවරනවා. ඉස්සර අපේ පවුල්වල මේ අයිතිය පවරපු දවස පිරිසිදු සුද්ධවන්ත දවසක් හැටියට සැලකුවේ. ඉස්සර පවුල්වල. ඒ නිසා ඔවුන් විවාහ මංගල්‍යය ගත්තේ පන්සලේ බෝධිය ළඟ. බෝධිනාංශ ළඟ තමයි විවාහයක් වුනේ. පෝරුව හදනවා නම් ඒක අලුතෙන්ම සකස් කරනවා නැවුම් පෝරුවක් මතට තමයි මේ යුවල නක්ගන්නේ. පන්සලේ හාමුදුරුවෝ නැත්තම් ගමේ හිටපු චරිතවත්ම වැඩි හිටියා. ගුණවත්ම වැඩි හිටියා. එයා තමයි තෝරගන්නේ අෂ්ටක ටික කියන්නේ. බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා ඥාතීන් පිරිවරාගෙන අර නැවුම් කෝරුව මත ගොඩනගලා අෂ්ටක කියලා අතපැන් වක් කරලා විවාහය කරලා දෙනවා. ඔක්කොම සිහියෙන් තමයි කළේ. ඊට පස්සේ කෑම මේසෙට ගියාම කෑම මේසෙ තියෙන්නේ දේශීය ආහාර. දෙපාර්ශ්වයේම ඥාතීන් වාඩි කරවගෙන දෙපැත්තෙන්ම කතාවක් දෙකක් පවත්වන මොනවද කතා කරන්නේ? නව යෝන් නව විවාහ ප්‍රාප්ත වෙච්චි යුවතිපතියන්ද තමන්ගේ ජීවන ගමන ගැටලු ආරවුල් වලින් තොරව සාර්ථකව ගෙනියන්න ඕන මඟ කියලා දෙනවා. දෙපැත්තෙන් මෙහෙමයි. පුතේ දැන් අපේ අයිතිය ඉවරයි. ඔබේ අයිතිකාරයා තමයි ඔය ළඟ ඉන්න කෙනා. අදින් පස්සේ දැක රැක බලාගන්නේ එයා. දුකට සැපට බලන්නේ ඔක්කොම කරන්නේ එයා. ඒ නිසා එයා ළඟ ජීවත් වෙන්න ඕන පිළිවෙල මෙන්න මේකයි කියලා පැහැදිලි කරලා දෙනවා. අනිත් පාර්ශ්වෙනුත් කියනවා අපි අයිති කරගත්ත අර අම්මගේ තාත්තගේ වටිනාම වස්තුව අපේ පුතාට දුන්නා. දැන් එයා මේක රැකවලාගෙන ඉස්සරහට ජීවිතේ ගෙනියන්න ඕන මෙහෙමයි කියලා දෙපැත්තෙන්ම කියලා දෙනවා. ඔය ටික ඒ වෙලාවේ කියන එක තරම් වටින වෙලාවක් ආයෙත් නැහැ. ඕකමනේ අපි කලේ මල ගෙවල් වල මල ගෙදරක මිනිහ ඉස්සරහ තියාගෙන ඇයි අනුශාසනා කළේ අනුශාසනා කළේ මිනිස්සුන්ද මරණයට නෙමෙයිනේ මැරිච්ච කෙනාට නෙමෙයිනේ අනුශාසනාව ඔය කරන කතා බහ වැඩක් නැහැනේ එතන ඒ එයාට හැබැයි මේ කතා බහ කලේ අනුශාසනා කලේ රැස් වෙලා ඉන්න අයට මෙන්න ජීවිතයේ ස්වභාවය. ඔබ මේක තේරුම් අරගෙන ඔබේ ජීවිතය ලස්සනට හදාගන්න ඕනේ. නොමරෙන මිනිස්සු හැටියට ජීවත් වෙන්න එපා. මැරෙන බව දැනගෙන ජීවිතය අර්ථ සම්පන්න කරගන්න ඕනේ. ප්‍රයෝජනවත් වෙන්න ඕන Tamandat අනුන්ටත්. ඔය පාඩම කියලා දෙන්න. නමුත් අද මලකේවල් කොහොමද? පවුලේ මිනිස්සු බීලා සීනේ මිනිහ බලන් ආපු මිනිස්සු ගෙදරට සම්බන්ධ වෙච්ච මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා සිහිය විකෘති කරගෙන තමයි ඉන්නේ. මේකේ ආදීනවය කොච්චරද කියලා බලන්නකෝ. ප්‍රධානම විනාශය තමයි ඊළඟ પરම්පරාව දැම්මම හැඩ ගැහෙන්නේ මෙහෙම තමයි මලගයක් නම් කරන්න ඕනන්නේ. මෙහෙම තමයි අපි මගුලක් ගන්න ඕනන්නේ. මේ විදිහටයි පින්කම් කරන්න ඕනන්නේ කියලා ඒගොල්ලන්ගේ මනසට එනවා ඔය වැරදි ආකල්ප. විනාශ වෙලා ඉවරයි. මේ එක කාරණයක්. අනිත් එක දැන් ඔය එක එක ආයතන වලින් පෞල් සංස්ථාව පිළිබඳව යම් යම් සමීක්ෂණ කරලා වාර්තා ඉදිරිපත් කරන්නේ. නිකමට හිතලා බලන්නකෝ දික්කසාද වීම ඊළඟට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ලංකාවේ දැන් ඉහළින්ම තියෙනවා කියනවානේ ගෙවල් වල ප්‍රචණ්ඩකාරී බව ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියලානේ ඒක ඒගොල්ලෝ කියන්නේ. gedara කලබලකාරී බව. gedara මහ දෙන්නගේ ලෙන්ගතුකම ආදරය සෙනෙහස එකිනෙකාට ගරු කිරීම සවන් දීම තමන්ගේ වැරද්දක් තියෙනවා නම් වැරද්ද හදාගෙන ඒව මොනවත් නැහැ නේද දැන් නෝනලාට නම් පොඩ්ඩක් හරි යොසුම තියනවා කියමුකෝ මහත්තයලා මහත්තයාගේ පොඩි හරි වැරද්දක් කිව්වොත් මොකද වෙන්නේ? ඒකම ඇති සමාජලාවට දික්කසාදේට. තමුසේ මං අරන් ආවේ මට මං හදන්න නෙමෙයි තමුසේ මට ඕන විදිහට හැදෙන්න ඕනේ නේ කියලා. කියන්නේ. ඒක තමයි ඇත්ත. අපිට මේ ධර්ම දේශනා ඕන කරන්නේ බණ අහන්න ඕනන්නේ සහ බණ කියවන්න ඕනන්නේ මෙන්න මේ තියෙන අඩුපාඩුකම් ටික හදාගන්න. ඉස්සර පවුල් වල අය වනස්පතින් වාගේ තමයි හිටියේ ඇත්තටම. දැන් එහෙම ඉන්නවද කියන එක පිළිබඳව මේ දේශනාවට සවන් දෙන අය නැවතත් හිතලා බලන්න. ගුවන්විදුලියෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සවන් යොමු කරනවා. තම තමන් ගැන හිතනද අම්මා කෙනෙක් නම් මම වනස්පතියක් වගේ අම්මා කෙනෙක්ද? මගේ දරුවන්ට අර සරියුත් හාමුදුරුව අනුකරණය කරපු මුගලන් මහරහතන් වහන්සේ අනුකරණය කරපු කාශ්‍යප මහරහතන් වහන්සේ අනුකරණය කරපු අනිත් හාමුදුරුවරු වගේ මගේ දරුවන්ට මාව අනුකරණය කරලා ජීවිත ආලෝකමත් කරගන්න යමක් මගෙන් තියනවාද? ඒක සොයන් විවේචනයක් කරන්න ඕන අපි හැමෝම. තාත්තත් ඒක හිතන්න ඕන. මොකද පුතාලා හැදෙන්නේ තාත්තා දිහා බලලා. මම පහුගිය දවසේ ගියා ළමා පුනරුත්ථාපන කඳවුරක් බලන්නේ. ඒක පුනරුත්ථාපනයේ පරිවාස භාරි ඉන්නේ දරුවෝ අවුරුදු 12ක පුතෙක් ඉන්නවා. ඒ පුතාට තිබුණු විශේෂතාවය තමයි මම තොරතුරු ටිකක් අතර මං ආ පුතේ ඔයා මොකද මේ ආවේ? අපේ අම්මා කියන්නේ මං චණ්ඩියෙක් ගෙදර කියලා. ඉතින් මං බඩු මුට්ටු පොළවේ ගහනවා. අම්මගේ අවධානය දිනා ගන්න ඕනකොට මං තියෙන මොනවාට හරි ගහනවා හයියෙන් කෑ ගහනවා ප්‍රධානම දේ තමයි ගෙදර බඩු මුට්ටු පොලේ ගහනවලු මං ඇයි එහෙම වුනේ කියලා නෑ අපේ තාත්තා චන්දියානේ මං තාත්තා වගේ වෙන්න තමයි හිතන්නේ ලොකු වුණාම තාත්තා දීලා ඇවිල්ලා බඩු මුට්ටු පොලේ ගහනවලු අසභ්‍ය වචන පාවිච්චි කරනවලු බුටි බැට දෙන්න පටන් ගන්නවලු අම්මට මෙයා කියනවා මම දැම්මම පටන් ගන්නේ මං තාත්තා වගේ වෙන්න කියලා. ඒක නිසා තමයි අම්මා බාර දීලා තියන්නේ මේ දරුවව පරිවාස භාරයට. ඒ නිසා අම්මලා තාත්තලා තේරුම් ගන්න ඕනේ මම හැදිලා කාලා බීලා ජීවත් වෙලා මැරෙන එක නෙමෙයි. මම වනස්පතියක් වගේ මං අනුකරණය කරන මා පසුපස්සෙන් එන මගේ ඉරියව් ආදර්ශයට ගන්න තව පිරිසක් ඉන්නවා කියලා. ඒක දෙමව්පියන්ගේ කාර්යභාරයේ එකක්. එහෙම හිතන්න ඕනේ. එතකොට අර හැදෙන වැඩෙන පොඩි දරුවෝ ලස්සන ජීවිත ගොඩනගා ගන්නවා. අපිට දරුවන්ට දෙන්න පුළුවන් ඒවා තියෙනවා. හැබැයි අතින් දෙන්න බැරි එහෙත් දරුවන්ගේ හිත්වලට චර්යාවෙන් දෙන්න පුළුවන් බොහෝ දේ තියෙනවා. තථාගතයන් වහන්සේ පින්වතනි බණ කියනවට වඩා උන්වහන්සේ තමන් වහන්සේගේ චර්යාවෙන් බණ ඉගෙන ගන්න සලස්සපු ශාස්ත්‍රවරයෙක්. ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් උන්වහන්සේලා මේ ඇසුරේ හිටියේ. උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ චරිතය දිහා හැසිරීම දිහා බලලා මේ දහම තමන්ගේ ජීවිතයට ආරෝපණය කරගන්න සැලැස්සුවා උන්වහන්සේ. ඒක නිසා තමයි යම් යම් අවස්ථාවලද ඇතම් ස්වාමින්වහන්සේලාට බුදුහාමුදුරන් වහන්සේගේ සමවච්ඡතා භාවයේ පිළිබඳව සැකමුසු ඇති වුණා. සැකතැන් ඇති වුණා. හැමෝම පිළිගන්නේ නැහැ එක වගේ. ඒක බුදුරජාණන් වහන්සේ දැනගෙන ස්වාමීන් වහන්සේලාට මතක් කරා මහණෙනි ඔබට මගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව සැකයක් තියෙනවා නම් එහෙනම් සැකයක් තියෙනවා නම් ඒක හිතේ තියාගෙන ඉන්න එපා මාව පරීක්ෂා කරන්න කොහොමද පරීක්ෂා කරන්න ඕනන්නේ ක්‍රම දෙකකට මම පිට කරන වචන මගේ බුද්ධත්වයට නොගැලපෙන වචනද කියලා හොයන්න මම තනතුරක් දරන කෙනෙක් නේ ලෞතර බුද්ධත්වය කියන එක. ඒතකොට බුද්ධත්වයට නොගැලපෙන වචන මගෙන් මොනම වෙලාවක හරි පිට වෙනවද කියලා හොයන්න කිව්වා. කොයි වෙලාවක හරි එහෙම වචනයක් පිට වුණොත් තීරණය කරන්න මෙයා බුදු වෙලා නෑ කියලා. බලන්නකො බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම චරිතයෙන් දුන්න ආදර්ශය. අනිත් එක තමයි මගේ හැසිරීම ලෞතර බුදුරේකට නොගැලපෙනවද කියලා බලන්න. මම කොතැනකට හරි ගියාම මට නොගැලපෙන චර්යාවක් ප්‍රදර්ශනය කරනවාද කියලා මේ කියන්නේ ගෝලයන්ද හොයන්න කිව්වා. එදාට දැක්කොත් මට කියන්න ওই සැකේ හරියටම හරි කියලා. ඉතින් අපිට දෙන පාඩම මොකද්ද? අපිට දෙන පාඩම තමයි සමාජයේ මුල්ම සහ ප්‍රබලම ඒකකයේ හැටියට සැලකන්නේ පවුල. පවුලේ ජේෂ්ඨයා තමයි තාත්තා. පීතෘමූලික පවුලක්නේ අපේ රටේ තියෙන්නේ. ඉතින් තාත්තා ප්‍රධාන වශයෙන්ම කට ඇරලා කියන්න පුළුවන් වෙන්න ඕන පුතේ කවුරුවත් දිහා බලලා නෙමේ හැදෙන්න ඕනේ මං දිහා බලලා හැදෙන්න. මං වගේ වෙන්න හිතන්න ලොකු වෙනකොට. එතකොට තාත්තා කොච්චර ප්‍රබලයිද? අහ වනස්පති වගේ තමයි. අම්මටත් කියන්න පුළුවන් වෙන්න ඕන දූලට. ඔයා කවුරුවත් අනුකරණය කරන්න යන්න එපා. ඔය එක එක චරිත තියෙනවා රූපවාහිනිය වලත් අපිට කියනවා, ගුවන්විදුලියේ කියනවා, බණ කියන කොටත් අසවල් චරිතය කියනවා. ඒවා එකක්වත් ඕනේ කියන්නකෝ. මම වගේ හැදෙන්න. එතකොට අම්මා කොච්චර නිවැරදිව ඉන්නවද? එනිසා මේ ධහම තුල බුදුහාමුදුරන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ පාඩම සක්මන් මළුවේ සක්මන් කරන ස්වාමින් වහන්සේලාගේ දර්ශනය අපි දැක්කනම් එහෙම ආ හාමුදුරුවෝ ටිකක් සක්මන් කරනවා වගේ නේද? ඒක පොඩ්ඩක් අර ගමන් විලාසය බලාගෙන ඉඳලා එනවා එන්න. තථාගතයන් වහන්සේ මේ සිදුවෙන සියල්ල පිළිබඳව විමර්ශනාත්මක ඇසින් බලනවා කියන්නේ ඒකයි. සරුවජ්‍යතාඥානයේ පේන එක වෙනම එකක්. හැබැයි විමසුම් ඇසින් බැලුවහම අපිට පියවි ඇහෙන් දකින දෙයට වඩා යමක් ඉගෙන ගන්න තියෙනවා. අපි කල යුත්තේ ඒක තමයි මේ සමාජ වටපිටාව තුළ පෞල් ඒකක තුල ආයතනවල සිද්ධ වෙන සිදු කෙරෙන දේවල් නිකම් ප්‍රවෘත්ති හැටියට සලකලා ඉවත දාන්නේ නැතුව තවත් එහෙම දෙයක් වුණාලු නේද කියලා අයින් කරන්නේ නැතුව ඒ සිදුවීම් විමර්ශනයට භාජනය කළොත් එක් එක් පුද්ගලයාට තියෙනවා ඉගෙන ගන්න මහා වටිනා පාඩම්. එතකොට තමයි අපි බැහැර කළ යුතු දේවල් බැහැර කරලා අනුගමනය කළ යුතු දේවල් අනුගමනය කිරීම තුළින් මේ ජීවන ගමනේ තවත් පියවරක් ඉස්සරහට තබපු අය බවට පත් වෙන්නේ. ඒක ලෞකික වශයෙන් එහෙමයි ලෝකෝත්තර වශයෙන්ුත් එහෙම තමයි. අධ්‍යාත්මික වශයෙන් අපේ අධ්‍යාත්මේ පෝෂණය කරගත්තාම අනවශ්‍ය අගෝචර දේවල් ඉවත් කරලා සිතෙන් සිත පිරිසිදු කරගත්තාම පිරිසිදු වූ චෛතසික සංවර්ධනය කිරීම තුළින් ඥානය පහළ කරගන්න පුළුවන් ඥානය පහළ කරගත්ත කෙනාට තමයි විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන தත්වයට ලබන්න පුළුවන් පුළුවන්කම ලැබෙන්නේ අරහත් මාර්ග පලඥානය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. එනිසා ලෞකික වශයෙන් උත් ලෝකෝත්තර වශයෙන් උත් කියන දෙංශයෙන්ම මේ ජීවන ගමනත් සංසාරික ගමනත් ඉදිරියට ගමන් කරවන්න සාර්ථකව මේ අපි බලාපොරොත්තු වන ക്ഷേම භූමිය වන නිවන අවබෝධ කර ගැනීමෙන් හමාර කරන්නයි බුදුහාමුදුරන් වහන්සේ මේ චංකම සූත්‍රයෙන් අපිට පාඩම කියලා දුන්නේ. පින්වත් ඔබට මේ චංකම සූත්‍රය ශ්‍රවණය කිරීම තුළින් ඔබේ ජීවන ගමනත් සාංශාරික ගමනත් නිවැරදි කරගෙන බලාපොරොත්තු වෙන නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි සිද්ධ කරන්නේ මෙලොව ජීවිතයේ යහපත් කරගෙන සංසාරගත ජීවිතයත් සපවත් කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් අති උතුම් අමා මහ නිවනින් සැනසීමට මේ උදාාරතර පින්කම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගන්න.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 සැනසෙන්නට මේ ධර්ම දේශනාවේ